සර්වඥ ධාතුන් වහන්සේ ඉක්බිති මල්ල රජු ඔවුන්ගේ සන්තාගාරය සුවඳ කල්ක ගල්වා සුදු අබ සුන්සාල් සමන් කැකුළු හීතන විලඳ යන මේවා බිම විසිරුවා රන්තරු රිදීතරු ආදියන් විසිතුරු උඩුවියන් බඳවා තන තන මල් මාලා එල්ලවා දෙව් විමනක්සේ සරසවා සන්තාගාරේහි පටන් මකුට බන්ධන නම් වූ ඔටුනු පළඳනා ශාලාව දක්වා ඇති මාර්ගයේද දෙපස කලාලයෙන් ආවරණය කරවා උඩුවියන් බඳවා රන්තරු රිදීතරු රන්මල් රිදී මල් වලින් සරසවා තන තන මල්දම් රුවන්දම් එල්වා පංච වර්ණ දජයන් නංවා තන තන කෙසෙල් ගස් හා පුන් කලස් තබවා පහන් දල්වා සර්වාලංකාරයෙන් සැරසූ ඇත කුපිට ධාතු සහිත දෙන තබා නර්තන ගීතාදියෙන් පූජා පවත්වමින් මහ පෙරහැරින් සන්තාගාරයට ධාතු සහිත දෙන වැඩම වූහ. ඉක්බිති අනේකාකාරයෙන් සැරසූ සාරමය පර්යංකේහි රන් දෙන තබා සේ සත් එසවූහ. ඉකුත් සතියෙහි මල්ල රජුන්ට දහස් ගණනින් දසදහස් ගණනින් එහි පැමිණි භික්ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කරන්නට සිදු වූයෙන් රිසිසේ ධාතු පූජා කරන්නට අවකාශ නොලැබින. එබැවින් ඔවුහු රන් දෙනට කිසි සතුරෙකුට ලංවිය නොහැකි වන පරිදි චතුරංගනී සේනාව යොදවා ආරක්ෂා සංවිධානය කොට නර්තන ගීත වාදිතයෙන් ධාතු පූජෝත්සවය කළහ. බුදුරජාණන් වහන්සේගේ පිරිණිවීම ඇසූ මගධ රට අජාසත් රජුද විශාලා මහනුවර ලිච්ඡවී රජහුද කිඹුල්වත් පුරේහි ශාක්‍ය රජහුද අල්ල කප්ප නුවර බූලි නම් රජහුද රාමග්‍රාමේ කෝලිය රජහුද වේට දීපක නම් ගමෙහි බමුණෝද පාවානුවර මල්ල රජහුද යන මෝන් අපිත් තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලැබීමට සුදුසම්හ අපටද චෛත්‍ය හා ධාතු පූජා කිරීමට ධාතුන් වහන්සේ දුන මැනවැයි කුසිනාරානුවර මල්ල රජුන් වෙත දූතයන් යැවූහ සාමයෙන් නොදුනහොත් ගත හැකි අයුරකින් ධාතුන් වහන්සේ ගනිමු යයි ඒ රජහුද සේනා සමග කුසිනාරා නුවර සමීපයට පැමිණ කඳවුරු බැඳගත්හ. කුසිනාරා නුවර මල්ල රජහු සිතන්නාහු අනෙක් රටවලට යමක් ඇතිවුවහොත් ඒවා ඔවුන්ම ගන්නවා මිස අපට නොදෙන්නාහ. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ අපගේ ආරාධනාවක් නැතුවම අප රටට වැඩිසේක. උන්වහන්සේ විසින්ම අපට දන්වා එවා අප උයනෙහි පිරිනිවන් පාවදාළහ. උන්වහන්සේ එසේ කරන ලද්දේ ධාතුන් වහන්සේ ලැබීමට අපටම සුදුසුකම් ඇති නිසායයි සලකා පැමිණි රජවරුන්ට ධාතුන් වහන්සේ බෙදා දිය නොහැකි බව දන්වා යැවුහ. සෙසු රජහුද නැවත නැවතද තම තමන්ගේ සුදුසුකම් කියා සිටියහ. ධාතුන් වහන්සේ නිසා රජුන් අතර මහා අවිකැටුමක් සිදුවන්නට යන බව ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්යවරයාට අසන්නට ලැබී මහා කාරුණික වූ ශාන්තිවාදී වූ තථාගතයන් වහන්සේ පිරිණිවුණු තැන ධාතුන් උදෙසා යුද්ධ කර ගැනීම සුදුසු කරුණක් නොවේ යයි සලකා ඔවුන් අතරට ගොස් උස් තැනක සිට දේශනයක් කරන්නට පටන් ගත්හ. ඔහුගේ කතාව බණවර දෙකක් පමණ විය. ഘോഷාව මහත් බැවින් එක් බණවරයක පමණ වූ ඔහුගේ කතාව කිසිවෙකුට නොඇසින. දෙවන බණවර අවසානයේ ආචාර්යවරයාගේ හඬ වැනි හඬක් ඇසේයයි සියල්ලෝම නිශ්ශබ්ද වූහ. එකල දඹදිව උසස් කුලවල බොහෝ දෙනා ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෝ වූහ. එහිද ඔහුගේ ශිෂ්‍යයෝ බොහෝ වූහ. එබැවින් ඔහු අරගලය නවත්වා ද්‍රෝණ බ්‍රාහ්මණගේ හඬට කන් යොමු කළහ. බ්‍රාහ්මණ තෙමේ අප බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයහ. ශාන්තිවාදීයහ. එබදු උත්තමියෙකුගේ ධාතු සඳහා යුද කර ගැනීම සුදුසු නැත. යුද කිරීම ඒ මහෝත්තමයාණන්ට කරන අගෞරවයක තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න ජනයා බොහෝය. ඔවුන් හැම උන්වහන්සේගේ ධාතුන් පූජා සත්කාර කිරීමට සුදුස්සෝය. යනාදීන් කරුණු කියා සෑම දිනාම සමගියෙන් ධාතුන් වහන්සේ බෙදා ගැනීමට යෝජනා කළේය. සියල්ලෝම එයට කැමැති වී ධාතු බෙදීම ද්‍රෝණ බ්‍රාහ්මණ පඬිතුමාට බාර කළහ. දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලාගේ ශාරීරික ධාතුහු නොවිසිරි රන් කඳක්සේ ඒක ඝනව සිටින්නාහ. අප බුදුරජාණන් වහන්සේ මම නොබෝ කලකින් පිරිනිවන්නෙමි. මගේ සස්න තවම සෑමතන නොපතලේය. එනිසා මගේ ශාරීරික ධාතුන්ගෙන පිහිටුවා තම තමන්ගේ පෙදෙස්වල චෛත්‍යයන් කරවා වැඳ පුදා බොහෝ ජනයා ස්වර්ග පරායන වන්නාහයි ධාතුහු විසිර සිටිත්වායි අදිෂ්ඨාන කළසේක. එයින් උන්වහන්සේගේ ධාතු ඒක ඝනව නොසිට කුඩා කැබලි වී සිටියහ. ධාතුන් වහන්සේගේ ප්‍රවෘත්ති පරිණිර්වාණ සූත්‍ර අටුවාවෙහි දැක්වෙන පරිදි මෙසේය. දලදා සතරය අකුදා දෙකය ලලාට ධාතුවය යන මේ ධාතුහු නොවිසිරී සිටියහ. ඉතිරි ධාතුහු විසිර සිටියහ. ඒ ධාතුන් වහන්සේලාගෙන් ඊතා කුඩා ධාතුහු අබෑට පමණ වූහ. මධ්‍යම ධාතුහු මෙදින් කැඩුණු සහල් ඇට පමණ වූහ. මහා ධාතුහු මුම් පියලි පමණ වූහ. පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි ධාතුන් වහන්සේලාගේ පැහැය පැහැදිලි ලෙස දක්වා නැත. සුමන මකුල සදිසාච දෝත මුත්ත සදිසාච සුවන්න සදිසාච ධාතුයෝ අවසිස්සින්සු යැයි විභාගයක් නැතිව ධාතුන්ගේ පැහැය එහි දක්වා තිබේ. මහන්තා සුවන්න වන්නාච මුත්ත වන්නාච මජ්ජිමා කුද්දකා මකුල වන්නාච සොලස දෝන මත්තිකා මේ බුද්ධ වංශපාලියේ අග ධාතුන් වහන්සේලාගේ තතු දැක්වීම සඳහා යොදා ඇති ගාථා පෙළක එක් ගාථාවකි. එහි දැක්වෙන පරිදි මහා ධාතුන් වහන්සේ රන් පැහැවන්නාහ. මධ්‍යම ධාතුන් වහන්සේ මුතු පැහැවන්නාහ. කුඩා ධාතුන් වහන්සේ සමන් කැකුළු පැහැවන්නාහ. ප්‍රමාණයෙන් සියලුම ධාතුන් වහන්සේ ප්‍රකෘති නැලියෙන් සොළොස් නැලියක් වූහ යයි පරිණිර්වාණ සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. මහන්තා පංචනාලියෝ නාලියෝ පංච මජ්ජිමා කුද්දකාච නාලියෝච ඒතා සබ්බාපි ධාතුයෝ යන බුද්ධ වංශ ගාථාවෙන් මහා ධාතුන් වහන්සේ නැලි පසක් බවත් කුඩා ධාතුන් වහන්සේ නැලි සයක් බවත් දක්වා ඇත්තේය. ධාතුන් වහන්සේ බෙදා ගැනීම සඳහා මල්ල රජුන්ගේ සන්තාගාරයට සැමදෙනා රැස් වූ කලෙහි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ රන් දෙන විවෘත කරවීය. රජවරු සර්වඥ දේහය නොදැක රන්වන් ධාතුන් වහන්සේ පමණක් දැක මහත් ශෝකයට පැමිණ හැඬූහ. එකෙනෙහි ඒ රජුන්ගේ ප්‍රමාදය දැක බමුණු තෙමේ දකුණු දළදා වහන්සේ තමාගේ ජටාවෙහි සංගවා තබා ගත්තේය. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ රන් නැලියෙන් මැන එක් එක් නගරයට දෙනැලිය බැගින් ධාතුන් වහන්සේ බෙදා දිනා බ්‍රාහ්මණයා ධාතුන් බෙදද්දී සක්දෙව් රජ දකුණු දළදා වහන්සේ නොදැක කොහිදෝයි විමසනුයේ බ්‍රාහ්මණයා විසින් සංගවා තිබෙන බව දැක මේ බමුණා ධාතුන් වහන්සේට සුදුසු ලෙස සත්කාර කරන්නට අපෝසත්ය ඒ නිසා ඔහුගෙන් එය ගත යුතුයයි සලකා ධාතුන් වහන්සේ බ්‍රාහ්මණයාගේ හිසෙන් ඔහුට නොදැනෙන පරිදිමගෙන රන් කරඬුවක තබා දෙව්ලොවට ගෙන ගොස් සිළු මිනිසෑයෙහි තැබීය. බ්‍රාහ්මණ තෙමේ තමා සංගවාගත් ධාතුන් වහන්සේ නොදැක සොරාගත් නිසා එය අනිකෙකුට කියන්නටද අපොහසත්ව කලින් තමාටද ධාතුන් වහන්සේ උවමනා බව නොකී නිසා රජුන්ගෙන් ධාතු ඉල්ලන්නටත් අපොහසත්ව ධාතුන් වහන්සේ මැනීම කළ මේ නැලියත් පෙදිය යුතු වස්තුවක් යයි සලකා රජුන්ට කියා නැලිය ලබා ගත්හ. හෙතෙමේ ධාතුන් බෙදූ නැලිය තබා චෛත්‍යයක් කර වූයේය. සෙස්සෝද තම තමන්ට ලබාගත් ධාතුන් පිහිටුවා චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළෝය. මෙසේ ධාතුන් වහන්සේ බෙදා දුන් පසු පිප්පලී නම් නුවර මෝරිය නම් රජහුද කුසිනාරාවේ තථාගතයන් වහන්සේ පිරිණිවුණු වග අසා තමන්ට ධාතුන් ලබා ගනු සඳහා කුසිනාරාවට දූතයන් යැවූහ. ඔව්හු ධාතුන් නොලැබ දරසෑයේ අඟුරුගෙන ගොස් ඒවා පිහිටුවා චෛත්‍යයක් කර වූහ. මෙසේ ධාතු චෛත්‍ය 8ය ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ තුම්බ චෛත්‍ය මෝරිය රජුන්ගේ අංගාර චෛත්‍යයයි පළමු වරට දඹදිව චෛත්‍ය දසයක් ඇතිවිය. ධාතුන් වහන්සේ වැඩ සිටි රන්දෙනහා ආදාහණයේදී එහි ඉතිරි වූ සලු දෙක ධාතු බෙදූ නැලියට හා අඟුරු වලට වඩා උසස් පූජනීය වස්තු හුය. ඒ වාට කුමක් වීද කුමක් කරන ලදද යන බව පොතපතෙහි සඳහන් වී නැත්තේය. අසම්බින්න සත් ධාතුන් වහන්සේලාගෙන් දකුණු දලදා වහන්සේ සත්‍යු රජ දෙව්ලොවට ගෙන ගිය බව පරිණිරවාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ඉතිරි ධාතුන් වහන්සේලා සයනම ගැන එහි කිසිවක් සඳහන් නොවේ. පරිණිර්වාණ සූත්‍රයේ අග පසු කාලයේදී ලංකාවේ තෙරුන් වහන්සේ විසින් යොදන ලදයි කියන ගාථා පසක් ඇත්තේය. එහි දෙවන ගාතාව මෙසේය. ඒකාහි දාඨා තිදිවේහි පූජිතා ඒකාපන ගන්ධාර පුරේ මහීයති කාලිංග රඤ්ඤේ විජිතේ පුනේකං ඒකං පුන නාගරාජා මහේති මේ ගාථාවෙන් දැක්වෙන්නේ එක් දලදාවක් දෙව්ලොවේත් එක් දලදාවක් ගාන්ධාර රටෙහිත් එක් දලදාවක් කලිඟු රටෙහිත් එක් දලදාවක් නාග රජෙකු වෙතත් වැඩ සිටිනා බවය මේ කරුණ මෙසේම බුද්ධ වංශ පාළියේ අග කතාවකද දක්වා තිබේ ඒ මෙසේය. ඒකා දාඨා තිදසපුරේ ඒකා නාගපුරේ අහු ඒකා ගන්ධාර විසයේ ඒකා කාලිංග රාජිනෝ මිහිඳු නම් මහතෙර කෙනෙකුන් වෙත වැඩ සිටි දලදා වහන්සේ නමක් පිහිටුවා සෝමාවති චෛත්‍ය කර වූ බවද කියා තිබේ. කාලිංග දේශයේ වැඩ සිටි දළදා වහන්සේ පසු කලෙක ලක්දිවට වැඩම වන ලදහ. දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩ සිටින්නේ ඒ ධාතුන් වහන්සේයි. ඉතිරි මහා ධාතුන් වහන්සේ තෙනම ගැන පරිනිර්වාණ සූත්‍රයේ ගාථාවල සඳහන් නොවේ. බුද්ධ වංශ පාළියේ ඒ ධාතුන් වහන්සේ ගැන දැක්වෙන්නේ මෙසේය. සංසීහලේ දීපේ බ්‍රහ්ම ලෝකේච වාමකං සීහලේ දක්ඛිනක් කාංච සබ්බා පේතා පතිට්ඨිතා ලලාට ධාතුන් වහන්සේ සිංහල ද්වීපේද වම් අකු ධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේහිද දකුණු අකුදා වහන්සේ සිංහල දීපේද පිහිටිසේක යනු එහි තේරුමයි දකුණු අකුධාතුන් වහන්සේ කලින් සක්දෙව් රජ වෙත තිබී මිහිඳු මහරහතන් වහන්සේගේ නියෝගයෙන් සුමන සාමණේරයන් විසින් ලක්දිවට වැඩමවන ලද බවත් අනුරාධපුරයේ තූපාරාම චෛත්‍යයෙහි ඒ ධාතුන් වහන්සේ පිහිටවන ලද බවත් විනය අටුවා ආදීෙහි කියා තිබේ. ලලාට ධාතුන් වහන්සේගේ පුවත ධාතු වංශයේහි මෙසේ දැක්වේ. ධාතු බෙදීමේදී ලලාට ධාතුන් වහන්සේ මල්ල රජුන්ට හිමි වූ කොටසට අයත් වූහ. මහා කාශ්‍යපස්ත වීරයන් වහන්සේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ලලාට ධාතුන් වහන්සේ ලක්දිව පිහිටවන ලෙස වදාරා ඇත්තේයයි කියා මල් රජුන්ගෙන් එය ලබාගෙන තමන් වහන්සේගේ සද්දි විහාරික මහානන්ද නම් තෙරුන් වහන්සේට අනාගතයේහි ලක්දිව මහවැලි ගඟතෙර සේරුනම් විල්තෙර වරහසොණ්ඩනම් තන මේ ධාතුන් වහන්සේ පිහිටුවා කාවන් තිස්සනම් රජෙක් චෛත්‍යයක් කරවන්නේ යැයි කියා ආරක්ෂා කරන ලෙස බාර කළහ. පරම්පරාගතව මහතෙරුන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ආ ඒ ධාතුන් වහන්සේ පසු කාලයකදී කාවන්තිස්ස රජතුමා සත්‍රුවණින් බුදුරුවක් කරවා එහි නලලත පිහිටුවා හිස තථාගතයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේද පිහිටුවා ඒ බුදු පිළිමය තබා සේරුවිල මංගල චෛත්‍ය කරවීය ලලාට ධාතුව පිහිටුවා කාවන්තිස්ස රජතුමා කර වූ චෛත්‍ය තිස්ස මහාරාම චෛත්‍යයයිද කියති. ලලාට ධාතුන් වහන්සේ පිහිටි තැන ගැන මතභේද ඇත්තේ ඒ චෛත්‍ය දෙකම ඒ රජතුමා විසින්ම කරවන ලද චෛත්‍යයන් වන බැවිනි. පළමු වරට දඹදිව ශාරීරික ධාතු චෛත්‍ය 8ක් ඇති වූ පසු මහා කාශ්‍යප ස්තවීරයන් වහන්සේ අනාගතයේහි ඒ ධාතුන් වහන්සේලාට තීර්ථකයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක ඒ බව අජාසත් රජතුමාට දන්වා රාම ග්‍රාමේහි ධාතුන් වහන්සේ හැර ඉතිරි සත්තන පිහිට වූ ධාතුන් වහන්සේගෙන ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදුනින් යොදුන චෛත්‍යෝ කරවන ලදහ ඒ ධාතුන් වහන්සේලාගෙන් පාත්‍රයක් පුරා ලක්දිවටද ලැබින දෙවන පෑතිස් රජතුමා ඒ ධාතුන් වහන්සේලා පිහිටුවා ලක්දිවද යොදුනෙන් යොදුන චෛත්‍ය කරවීය කෝලිය රජු විසින් රාමග්‍රාමයේ ගංතර කරවන ලද දාගැබ පසු කාලයේ ගම් වතුරෙන් බිඳී ආ කරඬුව මුහුදට ගොස් නා රජුන්ට හමු වී මංචේරික නම් නාග භවනට වැඩම කරවනු ලැබ. එහි තිබී පසු කලෙක ලක්දිවට වැඩමවා රුවන්වැලි මහා සෑයෙහි වඩා හිඳවන ලැබූහ. අද ලෝකයේ ਸਰවඥ ධාතුන් වහන්සේලා වැඩි ගණනක් වැඩ සිටින්නා වූ ස්ථානය රුවන්වැලි මහා සෑයයි. ප්‍රථම බෝධියේදී තථාගතයන් වහන්සේ තපස්සු බල්ලුක නම් වෙලඳ දෙබෑයන්ට තමන් වහන්සේගේ හිස පිරිමැද අතට ආ කේශ ධාතුන් දුන්සේක. ධාතුන් වහන්සේ රන්ගුන් නුවර ශ්වේදගෝන් චෛත්‍යයේ ඇත යැයි බුරුම ජාතිකයෝ කියති. සේරුවිල මංගල චෛත්‍යයෙහි ඇතයයි ධාතු වංශයෙහි කියා තිබේ. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් නවවන මස දුරුදු පසළොස්වක පොහෝ දිනයේ මයංගණයට වැඩ වදාළ අවස්ථාවෙහි සමන්ත කූට පර්වත වාසී සුමන සමන් දෙවි රදුන්ටද කේශ ධාතුන් දුන්සේක. ඒ ධාතුන් වහන්සේ පිහිටුවා මහියංගන චෛත්‍ය කරවන ලද්දේය. නැවත බුදුරදුන් පිරිණිවී ආදාහණය කරන කලෙහි සරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වන සරබූ නම් රහත් තෙර කෙනෙකුන් විසින් තථාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුව ඇවිලෙන දරසෑයෙන් 이르දි බලයෙන්ගෙන මියුගුණු දාගෙබෙහි පිහිට වූ බවද කියා තිබේ. මෙතකින් කියන ලද සර්වඥ ධාතුන් වහන්සේලා හැර තවත් බොහෝ ධාතුන් වහන්සේලා ලෝකේ ඇති බව කිව යුතුය. චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසෝ දේවා හරින්සු ඒකේකං චක්කාවාල පරම්පරා මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තිම ගාතාවයි බුද්ධ වංශ පාළියේ අගද මේ ගාතාව දක්නා ලැබේ. තථාගතයන් වහන්සේගේ දත් සතලිස හා කේශලෝමයන්ද දෙවියන් විසින් චක්‍රාවාල පරම්පරාවෙහි ගෙනියන ලද බව ඒ ගාථාවෙන් දැක්වේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මිහින්තලා පර්වතයේ සේල චෛත්‍යයේහිද නියදා වහන්සේ නමක් දීඝවාපී චෛත්‍යයේද පිහිටා ඇති බව ලංකාවේ පොත්වල දැක්වේ. පාරිභෝගික වස්තු